සම්මා සම්බුද්දස්ස සාදු සාදු අයසාව මලං සමුට්ඨිතං තදුත්ථාය තමේව කාදති එවං අති ධෝන චාරීණං සකකම්මාහි නයන්ති දුග්ගතින් ති සාදු සාදු සා ධර්ම ශ්‍රවණා බිලාසී වාසනාවන්ත පින්නතුනි ඔබට ධර්ම දේශනා කිරීම සඳහා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ ධම්මපදයේ මල වර්ගයට අයිති ගාථා ධර්මයක් තමයි මං මාත්‍රකාව වශයෙන් යොදාගත්තේ. ඔබ මේ සූදානම් වෙන්නේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් අපගේ මෙලව අභිවෘද්ධිය සඳහා පරලොව අභිවෘද්ධිය සඳහා දේශනා කරවදාළ උතුම්ම බණ පදයක් ධර්මය ශ්‍රවණය කිරීමටයි ධර්මය කියලා කියන්නේ ලෝකයේ තියෙන පරම සත්‍යය සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් පාරමිතා ධර්ම පුරල මහා ප්‍රඥාවක් දිනු කරගෙන එම ප්‍රඥාව තුළින් උන්වහන්සේ දැක්ක අවබෝධ කරගත්ත එම අවබෝධ කරගෙන උන්වහන්සේ දේශනා කරපු ලෝකයේ තියෙන පරම සත්‍යය තමයි ධර්මය කියලා කියන්නේ. එසා මේ ලෝකයේ සියලු ගැටලු වලට සියලු ප්‍රශ්න වලට විසඳුම් මේ ධර්මයේ තියෙනවා. එනිසා අපිට තියෙන ලොකුම ගැටලුව බුදුහාමුදුරුව දැක්ක මේ සංසාර ගැටලුව මේ සංසාර දුකින් මිදීමට මාර්ගයේ දේශනා කළ තියෙන මේ ධර්මයේ එනිසා ඔබ ඒ උතුම් ධර්මයයි මේ ශ්‍රවණය කරන්න කියන හැඟීම හිතේ ඇති කරගෙන ශ්‍රද්ධාවෙන් මේ බණ අහන්න කියලා මම මතක් කරනවා බුදුරජාණන් වහන්සේම දේශනා කළ තියෙනවා සද්ධර්මය නොදන්න තැනැත්තාට සංසාරේ දිගයි කියලා. දීගෝ බහලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. ධර්මේ නොදන්න තැනැත්තා ධර්මේ නොදන්න කමින් වැරදි කළා පව් කළා සංසාරේ දික් කරගන්නවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. උන්වහන්සේ තවදුරටත් මේ නිදසුණක් මගින් පෙන්වන්නේ දීඝා ජාගරතු රත්ති නිදි මරණ මිනිහට රාත්‍රියේ දිගයි. නිින්ද යන්නේ කෙනාට රාත්‍රිය ඊටාම කෙටි වගේ දැනෙන. නමුත් නිදි මරණ මිනිහට, මනුස්සයට රාත්‍රිය ඊටාම දිග වගේ දැනෙන්නේ. දීඝා ජාග්‍රතෝ වක්ති. දීගං සන්තස්ස යෝජනා. පයින් යන කෙනාට හැතැක්ම එහෙම නැත්නම් යොදුම දිගයි. නමුත් වාහනයකින් යන කෙනාට එහෙම යොදුම තරම් හැතැක්ම දිග බවක් තේරෙන්නේ නැහැ. වෙහෙසයි. පයින් යන කෙනට වෙහෙස නිසා හැතැම්ම දිගයි කියලා තේරෙනවා. අන්න ඒ වගේ නිදන නිදි මරණ මිනිස්සයාට රාත්‍රී දිග වගේ පයින් යන එක්කෙනාට හැතැක්ම දිග වගේ ධර්මයේ නොදන්න එක්කෙනාට සංසාරේ දිගයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඒ නිසා මේ දිගු සංසාරය මේ සසර දුකින් නිදහස් වීමට තියෙන අපිට එකම මාර්ගය ධර්මයයි. එනිසා ඔබ ඒ උතුම් ධර්මයෙන් මිදක් ශ්‍රවණය කරනවා කියලා හැඟීමෙන් මේ ධර්මය ශ්‍රවණය කරන්නේ කියලා නැවතත් මතක් කරනවා. මම මාත්‍රකා විදියට යොදාගත්තේ පින්නොතුනේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය ඇතුළත් තාම් වටිනා ග්‍රන්ථයක් වන කුද්දක නිකායට අයිති ධම්මපදේ මල වර්ගයට අයිති ගාථා කීපයක් තමයි අද ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් ගත්තේ. මල කියලා කියන එකේ තේරුම මෙතන මලයි කියලා කියන්නේ මල කඩ. තවත් විදිහකින් කියනවා නම් කිලුට. අපිරිසිදු වීම. සාමේ සංසාරේ අපේ සත්වයා අපිරිසිදු කරන මල කඩ. එහෙම නැත්නම් කෙලෙස් පිළිබඳව කීපයක් පිළිබඳව තමයි මේ ධර්ම දේශනාවෙන් මතක් කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මල කඩ හැදෙන්නේ යකඩේ. මේ පිනතුන් දන්නවා යකඩේ තමයි මල කඩ හැදෙන්නේ. ඒ යකඩ හැදිච්ච මල කඩ විසින් යකඩේම විනාශ කළා දානවා. අයසාව මලං සමුත්තිතං තදුට්ඨාය තමේව කාදති යකඩෙන් මතුවෙච්ච ඇතිවෙච්ච මල කඩය ඒ යකඩේම විනාශ කළා දානවා. එනිසා අපේ සිත තුලින් ඇතිවෙච්ච කෙලෙස් ධර්ම, ක්ලේශ ධර්ම විසින් අපේ මෙලොව ජීවිතත්, පරලොව ජීවිතත් විනාශ කරන බව තමයි දික් කරන බව තමයි දුක් විඳින බව තමයි මේ ගාථා වලින් පැහැදිලි වෙන විශේෂයෙන් මේ මල කඩ කෙලස් මල කඩ කියලා කියන්නේ සංසාරයේ අපිට වැරදි කිරීමට පව කිරීමට අනුබල දෙන සංසාරයේ දිග්ගස්වන කිලුටු කරන ධර්මතාවයක් තමයි මල කෙලස් මලය කියලා කියන්නේ. ස්වාමී මුල් ගාථාවෙන් සඳහන් වෙන්නේ අයසාව මලං සමුට්ඨිතං තදුට්ඨාය තමේව කාදති යකටෙන් ඇති වෙච්ච මල කඩේ යකඩෙන් විනාශ කරනවා වගේ ඒවං අතිදෝන චාරීනම් සකකම්මානි නයන්ති දුග්ගතින් ශේෂන් භික්ෂුන් වහන්සේ පිළිබඳව මෙතන සඳහන් වෙන්නේ භික්ෂුන් වහන්සේ පින්නතුනි පරිහරණය කරන කරන්නේ සිව්පසය. භික්ෂුන් වහන්සේගේ සිව්පසය තමයි පරිහරණය කරන්නේ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්චය කියන මේ සිව්පසය. ගිහි ඔබටත් ප්‍රධාන අවශ්‍යතා හතර තමයි ඔය කියන හතර. ගිහි ඔබ සිව්පසය පරිහරණය කරන ඇඳුම් පැළඳුම් ඔබේ ආහාර ඉඳුම් හිටුම් බේත් හේත් ඒ ආදී පරිහරණය කරන අරමුණින් නෙමෙයි භික්ෂුන් වහන්සේ සිව්පසේ පරිහරණය කරන්නේ භික්ෂුන් වහන්සේ සිව්පසේ පරිහරණය කරනකොට බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා මේ පරිහරණය කිරීමේදී ප්‍රත්‍යවේක්ෂා කර කිරීමෙන් අනුභව පරිහරණය කරන්න කියලා සිවුරු පොරවන විට දානි වළඳන විට ඒ සේනාසන පරිහරණය කරන විට බෙහෙත් ගිලම්පස ආදී පාවිච්චි කරන විට ප්‍රත්‍යවේක්ෂා කරන ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියන්නේ ඒ සිව්පසේ තියෙන ආදීනව ආදීනව සහ එයින් සැලසෙන යහපත පිළිබඳව සිහිපත් කිරීමයි. දැන් උදාහරණයක් විදිහට සිවුරු පරිහරණය කරනකොට භික්ෂුන් වහන්සේ නිතර සිහිපත් කරන්න ඕන පටිසංකායෝනිසෝ චීවරං පටිසේවාමි සීතස්ස පටිගාතාය උන්නස්ස පටිගාතාය දංස මකසවාතා තපසිරින් සප සම්පස්සානං ඔය ආදී වශයෙන් මම මේ සිවුර පරිහරණය කරන්නේ නැත්නම් මේ සිවුරු පොරවන්නේ මම මගේ ශරීරය අලංකාර කරගන්න නෙමෙයි ලස්සන කරගන්න නෙමෙයි සමාජයේ අනිත් අය අතර මං කැපී පෙනෙන්න නෙමෙයි ඒ වගේම මගේ තියෙන ධනවත්කම, වත්පොහසත්කම ප්‍රදර්ශනය කිරීමට නෙමෙයි මම මේ සිවුරු පරිහරණය කරන්නේ. මේ සිවුරු මම පරිහරණය කරන්නේ සීතලෙන් බේරෙන්න, සීතස්ස පටිඝාතයි, අවුවෙන් වැස්සෙන් බේරෙන්න, ඒ වගේම මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා ඒ වගේම කුඩා සතුන්ගෙන් සර්පයෙන්ගෙන් මැසි වඳුරු ආදී බේරීම සඳහා තමයි ඒ වගේම මගේ විලිවසා ගැනීම සඳහා තමයි මම මේ සිවුරු පරිහරණය කරන්න කියන ආදී වශයෙන් වික්ෂුන් වහන්සේ සිවුරු පරිහරණය කරනකොටත් ඒ වගේම දන් වළඳන විටත් මම මේ දානි වළඳන්නේ මෙන්න මේ අරමුණු විදියට සඳහාය කියන ප්‍රත්‍යවේක්ෂාවෙන් යුක්තව බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා දන් වළඳන්න සිවුරු පරිහරණය කරන්න බේත් පරිහරණය කරන්න කියලා. නිසා යම් කිසි භික්ෂුවක් තමන් සිව්පසය පරිහරණය කරන්නේ නැත්නම් සිවුරු ආදී සිව්පසය පරිහරණය කරන්නේ නැතුව ඒව පරිභෝග කරනවා නම් ඒක ඒ භික්ෂුවගේ භික්ෂුත්වයට මල කඩක් භික්ෂුත්වයේ කිලිටි කරන මල කඩක් විනාශ කරන මල කඩක් එනිසා ඒ භික්ෂුන් වහන්සේ ඒ තුලින් විශාල පාපයක් සිද්ධ වෙනවා එනිසා තමන් ප්‍රත්‍යවේක්ෂා කරලා දානි වළඳනවා නම් සිවුරු පිරිකර පරිහරණය කරනවා නම් තමන්ට පිනක් සිද්ධ වෙනවා වගේම පූජා කරන දායකින්ටත් පිනක් සිද්ධ වෙනවා. තමන් ඒ දායකින්ට ණය ගැති භාවයක් තියෙනවා නම් ඒකත් නැති වෙනවා ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන්. ඉතින් ඒ නිසා මෙන්න මෙතන සඳහන් වෙන්නේ එවං අති දෝනචාරී නම් යම් සිභික්ෂුවක් සිවුරු පිරිකර පින්ඩපාත ආදී ප්‍රත්‍යවේක්ෂා නොකර පරිහරණය කරනවා නම් ඒ කරන කටයුතු කර්මය තුලින් තමන් දුගතියට ගෙනියනවා කියලා. සකකම්මානි නයන්ති දුග්ගති. එතකොට යම්කිසි භික්ෂුවක් සිව්පස්සේ පත්‍යවේක්ෂාවෙන් තොරව පරිහරණය කරනවා නම් එය ඒ භික්ෂුවගේ භික්ෂුත්වයේ කිලිටි කරන මලකඩක්. ඒ භික්ෂුවට සසර දුක් විඳීමට හේතු වන මලකඩක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ දේශනා කළේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකට උන්වහන්සේ බොහොම සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේ නමක් මේ භික්ෂුන් වහන්සේ එක්තරා වස් කාලයක පිටිසර බද ගම්මානයක ගිහිල්ලා වස් වැසුවා ඒ වස් වසන කාලේ ඒ ගම්මානේ දායකින් මේ භික්ෂුන් වහන්සේට හොඳට දම්පහන් පූජා කළා ඒ වගේම ඒ දම්පහම් පූජා කරපු දායකින්ට මේ ස්වාමින් වහන්සේ බණ දහම් දේශනා කළා. එනිසා දායකයෝ පිළිබඳ දායකයන් මේ වික්ෂුන් වහන්සේ පිළිබඳ ලොකු පැහැදීමක් ඇති කරගත්තේ වස්තුම් මාසයේ තුල උන්වහන්සේගෙන් බණ දහම් අහලා ඒ දායකයෝ ගුණ ධර්ම දියුණු කරගත්තා පින් දහම් රැස් කරගත්තා. වස් කාලයේ අවසානයේ මේ ස්වාමින් වහන්සේට සිවුරක් කර ගැනීම සඳහා රෙදි කෑල්ලක් රෙදි වස්ත්‍රයක් ශ්‍රියන් අටක විතර රෙදි කෑල්ලක් උන්වහන්සේට පූජා කළා. ඉතින් වස් කාලේ වෙරලා මේ රෙදි කෑල්ලත් අරගෙන උන්වහන්සේ තමන්ගේ විහාරස්ථානයට එන ගමනේ මේ ආරක්ෂා කළ දෙන්න කියලා තේ මේ පස්සේ සිවුරක් කරගන්නකන් තමන්ගේ නැගණියට බාර දුන්නා. නංගිට. මේ රෙදි කෑල්ල බොහොම ගොරෝසුයි. රළුයි. ඉතින් නැගණේ කල්පනා කළා අපේ හාමුදුරන්ට මේක සලුයි මේ ගොරෝසුයි ඒ නිසා මේක සියුම් රෙදිකැලක් වුණොත් සියුම් සිවුරක් වුණොත් උන්වහන්සේට පහසුයි කියලා ඒ නැගණේ මොකද්ද කළේ මේ රෙදිකැලේ නූල් ගලවලා නැවත සියුම් රෙදිකැලක් බවට පත් කළා. නැවත රෙද්ද නූල් වලින් විව්වා. එතකොට ඊට පස්සේ අර ක්‍රියාන් 8ක් වෙච්ච එක 9ක් විතර වුණා. දික් වුණා. දැන් මේ රෙදි කෑල්ල බොහොම සිව්. ඊට පස්සේ මේ හාමුදුරුවෝ පස්සේ සිවුර හදන්න ලෑස්ති වෙලා මේ රෙදි කෑල්ල ඉල්ලගෙන යන නැගෙනිය ගෙදරට ඇවිල්ලා රෙදි කෑල්ල ඉල්ලුවාන් පස්සේ රෙදි කෑල්ල දුන්නා. ඊට පස්සේ අරගෙන බලනවා මන් දුන්නේ මේ වගේ රෙදි කෑල්ලක් නෙමෙයි ඊට වඩා ගොරෝසු එකක්. එතන රියන් 8යි තිබුණේ. දැන් මේක රියන් 9ක් තියෙනවා. මේක මගේ එක නෙමෙයි මගේ රෙදි කෑල්ල දෙන්න කියලා නංගින් ඉල්ලුවා. ප්‍රශ්නාංගිකව ඒක බොහොම ගොරෝසුයි රළුයි සිවුරකට හොඳ නෑ ඒ නිසා මම ඔබ වහන්සේට සියුම් බව ඇති කරගන්න සඳහා මේක නැවතත් කිව්වා ඊට පස්සේ රෙදි කෑල්ල වැඩි උණයි කියලා ඉතින් නංගි ප්‍රකාශ කළාට පස්සේ ආ බොහොම හොඳයි කියලා කැමති වෙලා ගිහිල්ලා උන්වහන්සේ කප්පලලා සිවුරක් හැදුවා සිවුරක් හැදුවට පස්සේ මේ සිවුර බොහොම සියුම් බොහොම ලස්සනයි හොඳයි මෙන්න මේ සිවුර පිළිබඳව උන්වහන්සේට යම්කිසි ආශාවක් ඇති වුණා. අර උන්වහන්සේ අපි සිවුරු පරිහරණය කරනකොට ප්‍රත්‍යක්ෂා කරන අරමුණු වලින් බැහැර ගිහිල්ලා මේ සිවුර පිළිබඳ ලොකු ආශාවක් ඇති වුණා. ආශාවක් ඇතිලා ඒක පොරවන්නේ නැතුව මේ පස්සේ පොරවන්න ඕනේ කියලා නමල පැත්තකින් තිබ්බා. කොහොම හරි උන්වහන්සේ මේ සිවුර පිළිබඳ හිතේ දැඩි ආශාවක් තිබුණා. වැඩි දවස් නොගොස් දවසක් දෙකක් තුළත උන්වහන්සේ හදිසිය අපවත් වුණා හැබැයි මේ සිවුරේ ආසාවයි. සිවුර පිළිබඳ තෘෂ්ණාවයි. උන්වහන්සේ සිවුර පිළිබඳ තෘෂ්ණාව නිසා අපවත් වෙලා උන්වහන්සේ සිවුරේ කාවෙක් වෙලා ඉපදුනා. ඒ සෙදි කන සතෙක් පොත්පත් අධිකන සතෙක් කාවෙක් වෙලා සිවුරේ පුදන ඒ කාවගේ ආයුෂ තියෙන සාමාන්‍යයෙන් දින 7යි. උන්වහන්සේ ඒ කාවෙක් කියලා ඉපදිච්ච කාව මැරිලා ගිහිල්ලා පස්සේ දිව්‍ය ලෝකෙ උපන්නා. දැන් මෙතනින් සඳහන් වෙන්න පින්නතුනේ මේ කාරණේ දැනගෙන තමයි බුදුහාමුදුරු මේ ගාථාව දේශනා කළේ අපකඩෙන් උපන්න මලකඩ යකඩේ විනාශ කරනවා වගේම අපේ සිත් තුළ ඇති කර වෙන කෙලස් නැමැති මලකඩ අපි සත්‍ය විනාශ කරන ආකාරයෙන් වික්ෂ විනාශ කරන ආකාරය පුජ්‍යලය විනාශ වෙන ආකාරය තමයි අර සිවුර පිළිබඳව ඇතිවෙච්ච තෘෂ්ණාව නිසා උන්වහන්සේ සුළු කාලයක් නමුත් අර තිරිසං යෝනී සතෙක් විදියට කාවෙක් විදියට ඉපදුනා කියන එක සඳහන් කළේ ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ සිතේ ඇතිවන කෙලෙස් වල බරපතල භාවය එතන මල වර්ගයේ මල කඩ භික්ෂුව කිලිටි කරන මල කඩක් තමයි කෙලස් ක්ලේශ ධර්ම හිතේ ඇතිවන සිව්පසය ප්‍රත්‍යවේක්ෂා නොකර පරිහරණය කිරීම භික්ෂුවට මල කඩක් බවට පත් වෙන බව තමයි භික්ෂුව කිලුට කරන බව තමයි මේ ගාථා ධර්මයෙන් විශේෂයෙන් විස්තර වෙන්නේ. ඒ වගේම මල වර්ගයටමයි තවත් ගාතාවක් තියෙනවා අසජ්ජාය මලා මන්තා අනුත්ථාන මලාගරා මලං වන්නස්සකෝ සජ්ජං පමාදෝ රක්කතෝ මලං මේ අපිට මල කඩ අපි කිලුට කරන ආකාරයේ විවිධ පැතිවලදී විවිධ ශේස්ත්‍රවලදී අපි අපේ කිලුට ඇති කරන ආකාරය මේ ගාථාව විශේෂයෙන් දේශනා කරනවා අසජ්ජාය මලාමත්තා මේකෙන් සඳහන් වෙන්නේ පින්නොතුනේ අපි හදාාරණ ශාස්ත්‍ර තියෙනවා විද්‍යාවන් ශිල්ප ශාස්ත්‍ර මේ ශිල්ප ශාස්ත්‍ර නැවත පුන පුනා භාවිතයට නොගත්තොත් ඒක මල කඩක් බවට පත් වෙනවා. Taman හදාarne ඉගෙන ගන්න ශිල්පය නැවත නැවතත් භාවිතාවට වාජනය කරන්නේ නැත්නම් ඒක මල කඩක් බවට පත් වෙලා අර ශිල්පය විනාශ කරනවා. අසජ්ජාය මලාමත්තා. අසජ්ජාය කියලා කියන්නේ නැවත නැවතත් භාවිතාවට ගන්න නැත්නම් කුණපුනා හදාරන්නේ නැත්නම් අර ශිල්පය මලකඩ බවට පත් වෙන විනාශ වෙලා යනවා. ඒ උදාහරණයක් විදිහට අපි යම් කිසි ගාථාවක් පාඩම් කරනවා නම් ඒක පාඩම් කළා දැන් පාඩම් කියලා හිතාගෙන අවුරුදු 3-4ක් ඒක නැවත නැවතත් මතක් කරන්නේ නැතුව හිටියත් ඒක අමතක වෙලා නැවත නැවතත් භාවිතා කරනවා නම් තමයි අපිට ඒක ඕන වෙලාවක මතකයට එන්නේ. එහෙම නැත්නම් ඒක මල කඩක් බවට පත් වෙලා ඒක එතන මතකයෙන් අමතක වෙලා යනවා. දැන් උදාහරණයක් විදිහට තවත් කියනවා නම් ගණන් අපි ගණනක් අපි ඉගෙන ගන්නවා හදනවා ඒ වෙලාවට අපිට පුළුවන් නමුත් එය නැවත නැවත අපි ප්‍රගුණ කරන්නේ නැත්නම් හදන්නේ නැත්නම් ඒකමතක වෙලා ඒක මල කඩක් වඩටපත් වෙලා අර විනාශ වෙලා යනවා ඒ නිසා ගණිතය වෙන්න පුළුවන් විද්‍යාවක් වෙන්න පුළුවන් භාෂාවක් වුණත් පින්නතුනි නැවත නැවත භාවිතාවට ගන්නේ නැත්නම් ඒ භාෂාව ප්‍රගුණ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි අපේ මව් භාෂාව නම් අපි කුඩා කාලේ අපි අම්මලා කියන දේ අහලා තාත්තලා කියන දේ අහලා සහෝදර සහෝදරයන් කියන දේ අහලා අපිට ඒක ප්‍රගුණ වෙනවා ඉබේම වගේ. නමුත් වෙනස් වෙනත් භාෂාවක් ඉගෙන ගැනීමේදී අපි සෑහෙන මහන්සි වෙන්න ඕන. ඒකේ ව්‍යාකරණ නීති රීති අපි දැනගත්තට අපි කතා කරන්න පුරුදු වුනේ නැත්නම් ඒ භාෂාව අපිට කතා කරන්න බැරි වෙනවා. ඒක නැවත නැවත ප්‍රගුණ කරන්න ඕන. ඒ වගේම ලියන්න නීති රීති ව්‍යාකරණ නීති රීති දැනගත්තට අපි ලියන්න පුරුදු වුනේ නැත්නම් ඒක අමතක වෙලා විනාශ වෙලා යනවා. ඒ නිසා අපි ඉගෙන ගන්න ශිල්ප ශාස්ත්‍ර පුන පුනා භාවිතාවට නොගැනීම මල කඩක් බවට පත් වෙන විනාශ වෙනවා. දැන් උදාහරණයක් විදිහට තවත් කියනවා නම් වාහන පදවන්න, රිය පදවන්න. රියදුළු බරපත්‍රයක් ගත්තට ඒ රියදුළු බරපත්‍රයේ නීත්‍යානුකූලව තිබුණට වාහන පැදවීමේ භාවිතාවක් නැත්නම් බහුලී කතා බහුල බහුල වශයෙන් ඒක පාවිච්චි කරන්නේ නැහැ. කළ පුරුද්දක් ඇති කරගත්තේ නැත්නම් පාරේ වාහනේ අර යන්න අපහසුයි. ඉතින් ඒ ආකාරයෙන් පින්නතුනේ ගොවියෙක් වුණත්, ගුරුවරයෙක් වුණත්, වෛද්‍යවරයෙක් වුණත් මොනතරාතිරම කෙනෙක් වුණත් තමන් හදාළ ශාස්ත්‍රයන් නිතර නිතර ප්‍රගුණ කරගන්න නැත්නම් ඒක මල කඩක් බවටපත් වෙලා ඒක නැති වෙලා විනාශ වෙලා යනවා. ඒ නිසා අපි හදාරන ශාස්ත්‍රවල මල කඩ තමයි නැවත නැවත ප්‍රගුණ නොකිරීම. එහෙම නැත්නම් භාවිතයට නොගැනීම කියන එකයි මෙතනින් පැහැදිලි වෙන්නේ. ඒ වාගේම බුදුහාමුදුරෝ දේශනා කළ අනුත්ථාන මලාගරා තමන්ගේ ගෙදරට මල කඩක් බවට පත් වෙනවා ගෙදර ඉන්න අය උත්සාහවන්ත වෙන්නේ නැත්තම් දැන් ගෙයක් දොරක් හදාගත්තට පස්සේ ගේ දොර හොඳින් පරිහරණය කරන්නේ නැත්නම් එහෙම කරන්න උත්සාහයක් නැත්නම් අතුපතු ගන්න නැත්නම් කැඩිච්ච විදිච්ච තැන් හදන්න නැත්නම් පිරිසිදු කරගන්න නැත්නම් අවට මල් ගහක් ටිකක් හිටවලා ලස්සනට අලංකාර කරගන්නේ නැත්නම් ඒ ගෙදර පිරිහිල යනවා. ඒ සඳහා මොකද්ද අවශ්‍ය උත්සාහය? එනිසා ගෙදරක් දියුණු වෙන්න, අලංකාර වෙන්න ඒ ගෙදර ඉන්න අය උත්සාහවන්ත වෙන්න ඕන. ඒ වගේම තමයි ගෙදරක් පිරිහෙනවා, ගෙදර ඉන්න අය උත්සාහවන්ත නැත්නම්. උත්සාහවන්ත වෙලා හරිහම්ම කරන්නේ නැත්නම් ජීවත් වෙන්න අවශ්‍ය ධනෙ නැත්තම් මිල මුදල් නැත්තම් කන්න බොන්න දෙයක් නැත්තම් ගෙවල් දොරවල් වල අඬ දබර කලකෝලහල ඇති වෙනවා. ඒ වගේම ගෙවල් වල ඉන්න දරුවෝ ඉගෙන ගන්න උත්සාහ ගන්න නැත්තම් අධ්‍යාපනයක් ලබන්නේ නැත්තම් දියුණුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා gedaraක දියුණුවට බලපාන මලකඩේ තමයි උත්සාහවත් නොවීම කියන එක බුදුහාමුදුරුවෝ මේ ගාථා ධර්මයෙන් දේශනා කළා. ඒ වගේ මලං වන්නස්ස කෝසජ්ජං තමන්ගේ සිරුරය සිරුරේ ශරීරේ අලංකාර බව ආරක්ෂා කර ගැනීමට මලකඩයක් වෙනවා කුසීත බව තමන්ගේ සිරුර ලස්සනට අලංකාරමත් විදියට පවත්ව ගන්න බෑ කුසීතයට කම්මැලියට එනිසා කම්මැලියා හරියට මූණ හොදන්නේ නැත්නම්, දත් මදින්නේ නැත්නම්, කොණ්ඩේ කපන්නේ නැත්නම්, රැවුල කපන්නේ නැත්නම්, තමන්ගේ රෙදි හොදන්නේ නැත්නම්, නාන්නේ නැත්නම් අපිරිසිදු ඉන්නවා නම් අර කොච්චර හොඳ ශරීරයක් සිරුරක් තිබුණත් එහි අලංකාරයේ පවත්වාගෙන යන අමාරුයි. ගඳ ගහනවා අනිත් අය ඇසුරු නිසුරු කරන්න කැමති වෙන්නේ නැහැ. නාන්න ඕන, මූණ හොදන්න ඕන, දත් මදින්න ඕන, රෙදි හොද ගන්න ඕන. ඉතින් ඒක කුසීතය එහෙම කරන්නේ නැහැ. නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළ කොච්චර හොඳ ශරීරයක් තිබුණත් ලස්සන ශරීරයක් තිබුණත් කුසීතය කුසීත බව නිසා ඒ සිරුරේ අලංකාරය නැති කරගන්නවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා සිරුරේ අලංකාරයට මල කඩේ තමයි කුසීතකම. ඊළඟට මේ ගාථාවේ සඳහන් වෙනවා පමාදෝ රක්කතෝ මලං යම් කිසි දෙයක් තැනක් දේපොලක් ආරක්ෂා කරන මිනිස්සයාට මල කඩේ තමයි පමාවීම පමාව. එතන පමාවේ කියලා කියන්නේ සිහිනුවණින් තොරව වැඩ කිරීම. එහෙනම් සිහිනුවණින් තොරව වැඩ කරනවා නම් ඒ යම් කිසි දෙයක් ආරක්ෂා කරන කෙනාට එහෙම නැත්නම් පාලකයාට ඒක මල කඩක් සිහිනුවණින් තොරව කරනවා නම් ඒක එයාට විස වෙනවා. මල කඩක් බවට පත් වෙනවා. හරියට ඒ රාජකාරී කරන්න බැරි වෙනවා. ඒ නිසා සිහි නුවණින් යුක්තව කටයුතු කරන්න ඕන. එතකොට තමයි ඒ Tamanට ඒ කාර්යය ඊටාම හොඳින් කරගන්න පුළුවන් වෙනවා. නුවණ අවශ්‍ය කළ යුතු දේ හොඳින් තේරුම් ගැනීමට සිහිය අවශ්‍ය ඒ කරන දේ හොඳින් සිද්ධ කිරීමට ඒ සිහියයි නුවණයි නැතුව කටයුතු කරනවා නම් ඒකට කියනවා පමාව කියලා. ඉතින් යම් කිසි දෙයක් ආරක්ෂා කරන කෙනෙක් සිහිනුවණින්තරව කටයුතු කරනවා නම් ඒ ආරක්ෂාව හුට කරගන්න බෑ. ආයතනයක් වෙන්න පුළුවන්. gedarak වෙන්න පුළුවන්. රටක් වෙන්න පුළුවන්. ඒ රටේ එහෙම නැත්නම් ආයතනයේ gedara ප්‍රධානියා සිහිනුවණින් කටයුතු කරන්න ඕන. එහෙම කළොත් තමයි රට ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඊතර තාත්තා සිහිනුවණින් තොරව කටයුතු කරනවා නම් තමන්ගේ පවුල තමන්ට ඕන විදිහට ආරක්ෂා කරගන්න දියුණු කරගන්න හැකි වෙන්නේ. පාසලක විදුහල්පතිතුමා ප්‍රධානියා එහෙම නැත්නම් පන්ති භාර ගුරුතුමා සිහිනුවණින් තොරව කටයුතු කරනවා නම් අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කරන්නේ නැත්නම් ඒ පාසල පවත්වාගෙන යන්නත් බෑ, පන්තිය පවත්වාගෙන යන්නත් බෑ, ශිෂ්‍යයන්ට යහපතක් වෙන්නේ නැහැ, රටට යහපතක් වෙන්නේ නැහැ. රටක වුණත් එහෙමයි. දැන් මේ දවස්වල මේ රටේ පවතින බරපතල ව්‍යසනය මේ රටේ විතරක් මේ ලෝකයේ මේ පවතින ව්‍යසනය ලෝකිතාම් ප්‍රබල රටවල් ධන බලයෙන් අවි බලයෙන් ශක්තියෙන් හැම පැත්තෙම ශක්තිමත් රටවල් අසරණ තත්වයටපත් වුණා ඒ පාලකයෝ සිහිනුවණින් තොරව ඒ කටයුතු නොකිරීම නිසා මේ තරම් දරුණු ව්‍යසනයක් අපේ රටේ මේ ආකාරයෙන් කළමනාකරණය කරගෙන අනිත් රටවල් වලට ආදර්ශයක් දෙන්න පුළුවන් උනේ අපේ රටේ නායකත්වය සිහිනුවණින් තොරව යුතුව ඉතාම හොඳින් අප්‍රමාදීව ක්‍රියා කිරීම නිසා තමයි මේ දරුණු ව්‍යසනයෙන් අපි යම් තාක් දුරට මේ රට බේරා ගන්න අපිට හැකියාව ලැබුණේ ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළ යම් දෙයක් රකින ආයතනයක් රකින තැනැත්තාට මල කඩේ තමයි සිහි නුවණින් තොරව වැඩ කිරීම පමාවීම පමාදෝ රක්කතෝ මල. ඒ වගේ බුදුහාමුදුරෝ දේශනා කළා මලිත්‍යා දුච්චරිතං. ස්ත්‍රියකගේ අපිරිසිදු කරන කිලුට තමයි දුෂ්චරිතය. අනාචාරය හැසිරීම. පර පුරුෂයන් කරා යොමු වීම. තමයි ස්ත්‍රියක් අපගේ චරිතය අපිරිසිදු කරන මලකඩ. පුරුෂයෙක්ගේ චරිතය අපිරිසිදු කරන මලකඩ තමයි පරදාර සේවනය. පර ස්ත්‍රීන් අනිත් ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම. එසයි මේ පුරුෂයාත් ස්ත්‍රියත් දෙන්නම ඒ චරිතය කෙලුටු කරන මලකඩ තමයි දුරාචාරය එහෙම නැත්නම් අනාචාරය මලිත්‍යා දුච්චරිතා එනිසා මතක තියාගන්න ඕන තමන්ගේ චරිතය තමයි තාමත් උතුම් දේ චම්කිසි විදියකින් චරිතය ඝාතනය වුණොත් අප්‍රසිද්ධ වුණොත් ඒක කොච්චර ශක්තිය තිබුණත් බලය තිබුණත් සල්ලි තිබුණත් ඇතෙක් ලවාවත් ඒ හිලුටු වෙච්ච චරිතේ නැවත ප්‍රකෘති කරගන්න හැකියාවක් වෙන්නේ නැහැ මලිත්‍යා දුච්චරිතං ඒ වගේම බුදුහාමුදුරෝ දේශනා කළ මච්චේරං ගදතෝ මලං මච්චේරං ගදතෝ මලං එහි අදහස තමයි දන් දීමට තියෙන මල කඩේ තමයි බාධාව තමයි දන් දීම කිලුට කරන මල කඩේ තමයි මසුරුකම සමස්තුරු සිතවිල්ලක් ඇති වුණොත් දෙන්න හිතෙන්නේ නැහැ කොච්චර තිබුණත් දෙන්නේ නැහැ ඒ නිසා මේ ලෝකෙ පින්නතුනේ තියෙන සියලු මිනිස්සුම දෙන්නේ නැහැ. තියෙන සියලු මිනිස්සුම දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ මසුරුකම. සා මසුරුකම විශාල බාධාවක් දන් දීමට. සායි බුදුහාමුදුරෝ දේශනා කළ මසුරු පුජ්‍යලයෝ කවදාවත් දිවි ලෝකයක් නැහැ කියලා. නවේ කදරියා දේව ලෝකං වජಂತಿ. කවදාවත් මසුරු පුජ්‍යලයෝ ලෝභ මිනිස්සු දිව්‍ය ලෝකයන් නැහැ. ඒ මොකද දානං සග්ගස්ස සෝපානං දානේ කියලා කියන්නේ දිව්‍ය ලෝකෙට ඉනිමඟ. දානං සග්ගස්ස සෝපානං දානං දුක්ඛ නිවාරණං. සියලු දුක් නිවාරණය කිරීමට හොඳම මඟක් තමයි දානය. ඒ නිසා දානය කවදාවත් මසුරු අය දෙන්නේ නැහැ. ඒ නිසා මසුරු බව තමන්ගේ හිතේ තියෙන මල කඩක් කිලුටක් දන් දීමට බාධා කරන. ඉතින් බුදුහාමුදුරුව බුද්ධත්වයේ සඳහා සාරාසංකේ කල්පලක්ෂ පෙරම් පිරීමේදී තෝරාගත්ත පළවෙනි පාරමිතා ධර්මයේ තමයි දානය, දන් දීම. දුන්නොත් තමයි ලැබෙන්නේ සසර දිගයි. ඒ නිසා මේ සංසාරේ සාරාසංකේ කල්පලක්ෂයක් පරිසරන්න සිද්ධ වෙන බව දැනගෙන උන්වහන්සේ ඒ උපනුපං ආත්මවල ආහාර පාන වලින් ඇඳුම් පැළඳුම් වලින් බේත් හේත් ආදීන් ඉඳුන් හිටුන් ආදීන් අඩුවක් පාඩුවක් නොලැබී නොවීම සඳහා උන්වහන්සේ මුලින්ම තෝරගත්ත පරිත්‍යාග දාන පාරමිතාව තමයි දානේ. සබුදුහාමුදුරු දේශනා කළා පින්නොතිනි බොහෝ වර දේශනා කළා තියෙන මන්තරං දානෙහි ආනිසංස මේ ලෝකේ ඉන්න අනිස් සත්වයින් මිනිසුන් දන්නවා නම් තමන් කන්න ගත්ත බත් පිළ බත් පංගුවෙන් කොටසක් වෙනත් කෙනෙකුට නොදී අනුභව කරන්නේ කියලා. ඒ නිසා ඒ දාණය තාමුතුම් අපිට මේ සසර දුකින් මිදීම සඳහා අවශ්‍ය කරන පින්කම් තුනෙන් දාන සීල භාවනා කියන පින්කම් තුනෙන් පළවෙනි එක දාණය. ඒකට බාධා කරන මලකඩේ තමයි මසුරුකම. ඒ නිසා අපි ඒක ජය ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. මච්චේරං ගදතෝ මලං මලං වේ පාපකා ධම්මා අස්මින් ලෝකේ පරම්පිච්ච ඒ වගේ බුදුහාමුදුරෝ දේශනා කළා මේ පව් කියන જાතිය පව් පාපකා ධම්මා මේ ලෝකෙත් පරලෝකෙත් අපේ දියුණුව අභිවෘද්ධිය විනාශ කරන ලොකම මල කඩේ වලින් එකක් තමයි පව් පාපක්‍රියා දස අකුසල් හිතින් කයින් වචනෙන් සිද්ධ කරන දස අකුසල් තමයි මෙලෝ පරලෝ දෙකේම දියුණුව අහුරවන නිවන් මඟ අහුරන නිවන් දික් කරන ක්ලේශ ධර්මයන් තමයි මේ පාප ධර්මයන් තමයි මේ දෙලවටම බලපාන පාපකා ධම්මා අකුසල ධර්ම. ඒ අකුසල ධර්මය කියලා කියන්නේ මොනවද? හිතින්, කයෙන්, වචනෙන් සිද්ධ කරන අකුසල. කයෙන් සිද්ධ වෙන ප්‍රාණඝාතය, සොරකම, අදත්තා මේ කාමීත්‍යාචාරය, ඒ වගේම මේ වචනෙන් සිද්ධ වෙන බොරු කීම, කේලම් කීම, හිස් වචන ප්‍රකාශ කිරීම, ඒ වගේම පරුස වචන ප්‍රකාශ කිරීම, අවිද්‍යාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටි කියන මෙන්න මේ දස අකුසල ධර්ම මේ මෙලවත් පරලවත් දෙකටම බලපාන මලකඩක් විදියට, කිලුටක් විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම මේ මල වර්ගයේ තවත් ගාතාවක් තියෙනවා තතෝ මලං මලතරං අවිජ්ජා පරමං මලං ඒතං මලං පහත්වාන නිම්මලා හෝත බික්කවෝ බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි මේ මල අතර මේ කෙලොටු අතර කෙලස් අතර දරුණුම මල කඩය කෙලෙසය කිලුට තමයි අවිජ්ජා තත්ව මලං මලතරං අවිජ්ජා පරමං මලං අවිජ්ජාව තමයි නොදැනීම මෝඩකම චතුරාර්ය සත්‍ය නොදැනීම තමයි පරම මලය උතුම්ම මලකඩ උතුම්ම නෙමෙයි නරකම මලකඩ තතෝ මලං මලතරං අවිජ්ජා පරමං මලං ඒතං මලං පහත්වාන මෙන්න මේ දරුණුම මලකඩ එහෙම නැත්නම් අවිද්‍යාව නැති කර කර ගැනීම නැති කරගෙන නිම්මලා හෝත නිර්මල தත්වෙටපත් වෙන කෙලෙස් වලින් පිරිසුදු වෙන්න නිර්මල தත්වෙටපත් වෙන්න අවිද්‍යාව නැති කරගෙන අවිද්‍යාවයි කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච මුල්ම අවස්ථාවේම දේශනා කරපු ධර්මතාවයක් තමයි චතුන්නම් වික්ඛවේ අරියාණං සත්‍යනං අනනුබෝධාය අපපටි වේදාය දීගමද්දානං සංසාරං සන්දාවිතං සංසරිතං තුම්හා කංච භික්කවේ අහංච මමත් මහණෙනි ඔබත් මමත් මෙච්චර කාලයක් මේ සංසාරේ දුක් විඳෙස් සැරිසරුවේ දුක් දුක් විඳේ මේ ආර්ය සත්‍ය හතර අවබෝධ නොවීම නිසායි අවබෝධ කරගන්න බැරි වීම නිසායි එනිසා චක්කුම් උදපාදි විඥා උදපාදි ඥානං උදපාදි ආලෝක උදපාදි කියලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ උන්වහන්සේ දේශනා කළේ ඒ අවිද්‍යාව දුරු කළා එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම තුළින් ඒ අවිද්‍යාව නැති කළා කියන එක බුදුරජාණන් වහන්සේ මේ මුල්ම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සඳහන් කළේ මෙච්චර කාලයක් සංසාරේ ඇවිදීමට දුක් විඳීමට හේතුව මේ අවිද්‍යාව නැමැති මල කඩය. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍යය නොදැනීම හේතු වුණා කියන එක විශේෂයෙන් උන්වහන්සේ සඳහන් කළා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා තියෙනවා මේ මල අතර දරුණුම මල කඩේ තමයි අවිද්‍යාව. අවිද්‍යා පත්‍ය සංඛාරා. පටිච්චසමුපාදි මුලින්ම සඳහන් වෙන්නේ මේ සත්‍යා සංසාරේ සැරිසරන ප්‍රධානම හේතු විදිහට අවිද්‍යාව නොදැනීම චතුරාර්ය සත්‍ය නොදැනීම. ඒ චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා සංඛාර රැස් කරනවා. සංඛාර පත්‍ය විඥානං නැවතත් ප්‍රතිසන්දිය ලැබෙනවා. විඥාන පත්‍ය නාම රූපං ආදී වශයෙන් මේ පටිච්චසමුපාදය සඳහන් වෙනවා. ඒ නිසා වික්ෂුන් වහන්සේලාට උන්වහන්සේ අනුදැන වදාලේ මේ දරුණුම මලකඩ වෙන අවිද්‍යාව නැති කරගන්න කියලා. අවිද්‍යාව නැති කරගෙන විද්‍යාව ඇති කරගන්නවා කියලා කියන්නේ සත්‍ය අවබෝධ කර ගැනීම. ඒ සත්‍ය අවබෝධ කරගන්න ඕන සෝවාන් ආදී මාර්ග පිළිවෙලින් රහත් භාවයට පත්වීම තුළින් ප්‍රඥාව දියුණු කිරීම තුළින් එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති ආදී වශයෙන් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම තුළින් අර දරුණුම මල කඩවන අවිද්‍යාව දුරු කරගන්න හැකියාව ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ආකාරයට කටයුතු කරන්නයි කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. එනිසා ධම්මපදයේ මල වර්ගයේ ગાථා කීපයක් මාතෘකා කරගෙන අපේ මෙලෝ ජීවිතය දියුණුව අහුරාලන්නට හේතු වෙන මලකඩ ඒ වගේම පරලෝ ජීවිතයේ පරලෝ ජීවිතයේ සාර්ථකත්වය අහුරාලීමට හේතු වන මලකඩ කීපයක් පිළිබඳව තමයි මම මේ ධර්ම දේශනාවෙන් විශේෂයෙන් ඔබට මතක් කර දෙන්න උත්සාහ ගත්තේ නිසා මේ අහපු බණ ටික ඊටාම හොඳින් ප්‍රගුණ කිරීමෙන් නැවත නැවතත් මතක් කිරීමෙන් සිහිපත් කිරීමෙන් ඒ වගේම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීමෙන් විශේෂයෙන් අර මුලින් සඳහන් කරපු අසජ්ජාය මලාමත් මන්තා කිව්ව ආදී වශයෙන් ආකාරයට මේ අමතක කර දාන්න නැතුව Taman නැවත නැවත සිහිපත් කරගෙන Taman ජීවිතයට සම්බන්ධ කර ගැනීමෙන් අපිට අපේ මෙලෝ ජීවිතයේ අඩුපාඩු මඟ හැරලා පරලෝ ජීවිතය සාර්ථක කරගෙන දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නත් මේ උතුම් ධර්මයේ ඔබට හේතුවක් වාසනාවක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මත්ථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා ධර්මස්සවනානි සංසයෙන් සමතම අමා මහ නිර්වාණ සම්පත්තියම සාක්ෂාත් ජීවත් වේවා සාදු සාදු සාදු එමොතුම් ධර්මානුශාසනාව සිදු කළේ කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථාන අධිපති බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද පොත්තේවිල විනීත ස්වාමීන් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබටම ධර්මදේශනාවේ සංකෘතටියක් හෝ කැසට් පැටියක් දැන් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ධර්මදේශනාවක දායකත්වය ලබා ගැනීමටත් ඔබට අවස්ථාව තිබෙනවා. කතා කරන්න 0112 6971 40 දුරකථන අංකයට. ඔබට දරුවන් සරණයි. Thank you. මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම වීමෙන් ඒකාලෝක වූ මේ පින්බිමේ 2328 වෙනි පුසුම්පුර පසළොස්වක පෝදා ජාතික ගුවන්විදුලියේ